අවසරයි ස්වාමීන් වහන්සේ මෑණිවරණි මෑණියනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපිට සැලසුම් කරලා තිබුණා අපි මේ වෙලාවේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලකට නමුත් මේ විදුලිය නැති වෙලා ඊට පස්සේ අපෙත් විදුලි උත්පාදක යන්ත්‍රය වැඩ කරන්න තු වෙලා ඉතින් ඒක නිසා මේ වෙලාවේදී අපිට මේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල කිරීමට අවශ්‍ය කරන විදුලියේ සහයෝගය නොලැබී ගිහිල්ලා තියෙනවා ඉතින් ඒ නිසා මම මේ කතා කරන විදිය ඇහෙනවනම් අපිට මේක කරගෙන යන්න පුළුවන් නැත්නම් යෝජනා කරනවා මේ පැය භාවනා කරලා උත්සාහ කරලා බලමු මේ දෙක තුන හතර පරියන්කේට අවස්ථාවේදී ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙල කරන්නද ඒව නැත්නම් අපිට පහෙන් පස්සේ නම් විදුලිය ලැබෙයි කියලා විශ්වාසයක් තියෙනවා දෙපාර්තමේන්තුවේ ඒ අනුව අපිට අපි එකතු වෙලා වෙලාව හැටියට කාලසටහනේ සුදුසු වෙනසක් කරන්න වෙනවා මේව කතා කරනට ඇහෙනවද එතකොට ලීනික මහත්තයා කටහඬත් ඇහිද? ඇහි කියලා හිතුනේ. අපි ඉතාලින් එක්ක මේ වෙලාවේ භාවනා කරා නැත්නම් දෙක තුන භාවනා කරනවා මේ වදුන හතර ඒ නිසා මේ වෙලාවේ ධර්ම සාකච්ඡා කරන්නේ දැන් මේ කතාවට ඇහෙනවා කියන පදනමයි. ඒතර වාර්තාගත වීමක් වෙන්නේ නැහැ. මේ විද්‍යුත් පද විකාශනයකුත් නැහැ. ඇහෙනවද මේ කියන්නේ? වාර්තාගත වෙන්නේ නිසා 3 4 දාගත්තොත් හොඳයි නේද? නෑ 3 4 වෙනකොටත් විදුලි එයිද නැද්ද කියන එක අපිට විශ්වාස කරන්න බෑ. ඒක නිසා අපිට මේ අපිට විනිශ්චය කරන්න වෙනවා. මොකද අපි පැහැදිලි විශ්වාසයක් තිබ්බා අපේ විදුලි උත්පාදක යන්ත්‍රය අපට මේ වෙලාවට උදව් කරනවා කියලා. අද ඒකත් අපිට මේ අරියාදුරු හිටලා තියෙනවා. ස්ටාර්ට් වෙනවලු කරන්ට් එක දෙන්නේ නැහැ. ඉතින් ඒක රිපෙයාර් කරන්න හම්බෙන්නේ නැහැ පැයෙන් දෙකේ. ඉතින් ඒක නිසා මොකද්ද අදහස් පිළිසෙ. යතේ කරන ෆෝන් එකක් ගන්න හ්ම් ෆෝන් එකක් ටිකක් ටිකක් කරගන්න ඕනේ අපි පටිගත කරනවා මේකෙත් කරන්න පුළුවන් නේ ආවිමාසයේ කනන්න පටිගත ඔව් නෑ ඒකට ලියනික මහත්තයත් මෙතන තියාන ඒකත් අපිට පිළියම් කරන්න පුළුවන් ඉතින් අපි මේ වෙලාවේදී භාවනා කරනද මේ ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙල කරනවද කියන එකයි අපි විනිශ්චය කරගන්න තියෙන්නේ ආවලා මොකක්ද කියන්නේ මොකක්ද බලාපොරොත්තු කරන්න පුළුවන් නේද තුනයි එහෙමනම් පිරිමි පක්ෂේ ඉන්නම් භාවනා කරන්න වාඩි වෙලා වගේ කාන්තා පක්ෂේට එනනම් ආපහු ඉන්න තැන් වලට යන්න වෙනවා. දැන් මොකද කියන්නේ ඔක්කොම කැමැත්ත තියෙන්නේ භාවනාවට කියන එක තමයි. මේ කට්ටිය කියනවා ඇහෙනවා කියලා. පිරිමි පක්ෂේ කියනවා ඔක්කොටම ඇහෙනවලු මෙහෙම යන්න පුළුවන් කියලා ඉස්සරහ. හොඳයි. අපි නිසා සාකච්ඡා කරන පැත්ත දිනවනවා. භාවනා කරන පැත්ත පරදනවා. ඒ නිසා අපි මේ දී අධි තත්ත්වයටදී ප්‍රශ්න සභාගත කරන විදිහට මම මේ ළඟට එන්න මෙතෙන්ද මේ මැෂින් එකත් පොඩ්ඩක් මෙහෙන් අරන් තියන්න මේ ජීනිකේ වාක්‍යයට අපි දෙන්නටම කටහඬ එන විදිහට ඉතින් අපි එන ආරාධනා කරමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන්න. අවසරයි සම්මාස පින්නස් ස්වාමීන් වහන්සේ මම අද දින පාන්දර සක්මන් භාවනාවෙන් පසු පරයන්ක භාවනාවට වාඩි උනේමි. මාගේ පිට කයට යොදවු වෙමි. ඒ අවස්ථාවේ ශරීරයේ පැවතුන පිට, පපුව සහ කකුල්වල කම්පන චලන පිළිබඳව අවධානය යොදවෙමි. ඉන්පසු නාසිකාග්‍රේ මත සිහිය පවත්වාගෙන ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය දෙස බලා සිටීමි. දිග කෙටි ආශ්වාස ප්‍රශ්වාසද ඉතා හොඳින් දැනුනි. මේ ක්‍රියාවලිය සියුම් වී ගොස් ඊටාම සියුම් තත්ත්වයටපත් උනේ. මෙදෙස සතසින් බලා සිටි මාහට ආස්වාස ප්‍රස්වාසයේ මුළුමනින්ම නොදැනුන අතර පපුව මැද සිදුවෙන සියුම් කම්පනයක් පමණක් දැනුනි. තව වේලාවකට පසුව නාසිකාග්‍රයේ අසල ඊතා සියුම් රෝදයක් එකතන කරකෙන්නක් මෙන් වායු චලනයක් බොහෝ වේලාවක් පැවතුනි. ඇස් ඉදිරිපිට සුදු පුළුවන් කැටි ඉහළ සිට පහළට හතරවරක් පමණ චලනය වන බවක් දැర్శණය වී ඒ නැතිව ගියේය. නාසිකාග්‍රයේ අසල චමත්කාරව ඊටාම සියුම් චලනයේ බොහෝ වේලාවක් පැතුණු අතර මා තුල දිගු නිහඬියාවක් ඇති වී තිබුණි. කිව නොහැකි තරමේ සෝයක් වී නිහඬියාව තුල අත්විඳ අතර අවඩ සිටින කිසිවකු ගැන අවබෝධයක් නොතිබුණි. තනිව මා පමණක් සිටින බව දැහැඟුණි. මේ සියලු තත්ත්වයන් තුල මාහට බාහිර ශබ්දද ඇසුණා. නමුත් ඒ කිසිවක් කෙරෙහි අවධානය යොමු නොවුණා. මෙසේ මම පැයක් පමණ ගත කර තිබුණි. මේ ආකාරයටම අද දහවල් දත්ින් දෙමි. මම මෙහිදී දිගටම මූල කර්මස්ථානයේ සිටි අතර මගේ සිත වෙන කිසිලොවට නොගියේ. එසේ හෝ ශරීරයේ කිසිදු වෙනෙන ගතියක් මම ආශ්වාස ප්‍රශ්වාසයේ මුල මැද අග නොතිබුණි. තේරුම් ගැනීමට උත්සාහ කළත් සිදු වූ කම්පන ඉතා සියුම් හා වේගවත්ව සිදු වූ බැවින් එසේ කිරීමට නොහැකුණි. ගරු ස්වාමීනි මාගේ ගැටලුව වන්නේ මේ භාවනාවේ ප්‍රගතියක්ද කියා දැන ගැනීමටත් එසේ නැතහොත් ආස්වාද ප්‍රස්වාස ක්‍රියාවලියේ මුල මැද අග නොහැටීම තවදුරටත් දියුණු කරගත යුතුද යන තත්ත්වයක්ද යන්න දැන ගැනීමටය. ඔබ වහන්සේට දීර්ඝාස පතමි. තෙරුවන් සරණයි. මේක තමයි මම ඊයේ ධර්ම දේශනාව මතක් කරේ. මේ කොච්චර භාවනා දිනුනා සැකේ ඕන වෙලාවක තියෙනවා. ඒක වළක්වන්න මොන උත්තරේ දුන්නත් හරියන්නේ නැහැ. නමුත් ඒ නිසා කරලා කරලා Tamanටම තේරෙනවා නම් මේක අතමාරු මේ අත්තරද්දද දැන් භාවනා ජීවුණාද කියලා ඒ විශ්වාසය විතරයි අන්තිමට ඉස්සරහට යන්න ඉතුරු වෙන්නේ. ඒ වුණත් හැම වෙලාවෙම අපි අහනවා මේක ඉස්සරහට ගියේ පස්සට ගියේ මේ තමතේද මේ විපස්සනාවද කියලා. එනත්තම් අරෝණ පේන එකද හොඳ නැති එකද හොඳ කියලා මේක ඕම වෙන්න දෙන්න. වෙන්න දෙලා කවදා හෝ ඒ සැකේ නැති වෙන තැනක් එනවා. සෝවන් වෙනවා කියලා කියන්නේ ඇත්තට මෙච්චරයි. මේ සැකේ තියෙන තාක්කල් ඉතින් කොච්චර භාවනා කරත් විස්තර ටික හොඳයි. ප්‍රශ්නේ විතරයි අපිට තියෙන ප්‍රශ්නක් වෙලා තියෙන්නේ. ඉතින් මේ මෑතක ඉඳලා මට පිළිලා තියෙනවා යම් කිසි කෙනෙකුට හොඳ භාවනා අත්දැකීම් ලැබිලා අපි හිතමු. ඒක සෝවාන් මාර්ගඵල ඥානයි කියලා ඒකටත් සැකේ. ඊට පස්සේ කවදාකවත් නැති විදිහට ඒක ගැන කැකිය ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. ඒ නිසා ඒකට දෙන්න ගුරුවරයෙක් වශයෙන් දෙන්න උත්තරයක් හෝ ගෝලෙක් වශයෙන් දෙන්න උත්තරයක් හෝ මූල ධර්ම උත්තරයක් නැහැ. මේක දිගට කරගෙන යන්න බාධායි නම් පමණක් අපි පිළියම් හොයනවා. මේක දිගට කරගෙන යන්න බාධාවක් නැත්නම් තව කෙනකින් අවට ප්‍රශ්නයක් නැහැ. කිසිම විදිහට විශ්වාසය දෙන්න බෑ. ඒ සුත්තමේ ඥානය අවශ්‍යයි, සීලය අවශ්‍යයි, සකච්ඡාව අවශ්‍යයි. දිගට මේකේදී සමත විපස්සනා කරන්න. කරනවා තමන්ටම තේරෙනවා මේක අද්දුතුව කියලා කියන්නේ, අත්දැකීම කියලා කියන්නේ. ඉතින් ඒක තමයි ඉස්සරහින් තියාගන්නේ. මට කියත හැකි යන විදිය හරි කියලා. නමුත් මම මේ කියන්නේ වචන ටිකක් පළල විතරයි. තමන්ට මතුවෙච්ච හැකීම මේක විශ්වාසයේ දිහාට අවිශ්වාසයේ දිහාට යන්නේ සැකේ දිහාට යන්නේ නිසක දිහාට යන්නේ කියන එක මේ කෙනාගෙම මට අහන්නේ. එළියපෙකන කැමතිද ඒ පිළිබඳ අදහසක් ඉදිරිපත් කරන්නේ. Tamanට තියෙන්නේ සැකේ වැඩි වීමක්ද අඩු වීමක්ද එහෙම නැත්නම් අනිත්‍ය භාවය වැඩි වීමත් අඩු වීමත් කියලා කැමැතිද කට උත්තර දෙන්න. ප්‍රශ්න ලියන්නේ නැතුව ඉසු ටික ලියනකොට නම් කියනකොට නම් විශ්වාසයක් පෙන්නලා තියෙනවා. ප්‍රශ්නක් නැගීමෙන් මේ ඔක්කොම ටික ආයතනයක් ප්‍රශ්න කර තත්ත්වයටපත් වෙන එක මට ප්‍රශ්නයක් අහන්න සිද්ධ වෙන්නේ. නැත්නම් ඒකත් අනිත් දවසේ ලියනකොට ලියන්න කියලා අපි යනවා ඊගා ප්‍රශ්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ දෙපා නමදෙමි අවසරයි. මාගේ පරයන්ක මෙසේ පැහැදිලි කළ හැක. භාවනාවට වාඩි වූ සැනින් හුස්ම රැල්ල නාසයට පහළින් උඩුතොලට උඩින් ඇති ස්ථානයක ආශ්වාසයක් ප්‍රශ්වාසයක් හැපේ. ඒ ඉදිකට තුඩක් තරම් සියුම් සියුම් ප්‍රදේශයේදී මේ தත්ත්වය ඊයේ තදත් දිගටම ඒ අයින් පැවතුනි. එමෙන්න ඔබ වහන්සේ දෙසූ පරිදි සාමාන්‍ය භාවනා නොකරන වේලාවන්හිත් මගේ ශරීරයේ කම්පන මාහට දැනේ. ඇසිපිය වේගෙන් ගැසේ. දත් එකටක ගැටේ. සියුම් කම්පනයක් මුළු ඇඟ පුරා දැනියයි. එය නැවත නොදැනියයි. මා අශ්වසාගෙන කය දෙස බලත්ම එම ක්‍රියාව නැවත සිදුවේ. ඔබ වහන්සේගේ මේ කරුණු ගැන දක්වන අදහස දැන ගැනීමට කැමැත්තෙමි. ඔබ වහන්සේගෙන් මේ කරුණු ගැන දක්වන අදහස දැන ගැනීමට කැමැත්තෙමි. ඔබ වහන්සේට උතුම් නිවන් සුව පතමි. යම් කෙනෙකුට මේක දිගට කිරීමේ කුසල ඡන්දේ පාල වෙනවා නම් මේක තමයි මම කළ යුත්තේ මේක තමයි මම සාහිතික කරගත යුත්තේ මේක තමයි මම සැකහැර දැනගත යුත්තේ කියනවනම් හොඳයි දැන් ඉන්දියෙන් මේ සැකයකට යන්නේ විශ්ර මේකයි කම්පන චලතර දැනුන්නේ දැන් දැනෙනවා මේක ලෙඩක්ද ඒක මම භාවනා ආරමුණු මාර්ග කරන විදිහ ආදි වශයෙන් සැකේනවනම් ඉතින් එතකොට භාවනා ප්‍රගතියක් එන්නේ නිසා කරන්න කරන්න කරන්න මේ කරන දේම නැවත නැවත කිරීමයි භාවනා කරන කෙනෙක් තමයි ඒ සඳහා කුසල ඡන්දේ පහළ වෙනවනම් තව කෙනෙක්ගේ අදහස් වීම සරලට කමන්නේ නැහැ. නමුත් Tamange ඒ විශ්වාසය විතරයි අන්තිමට Tamanට ඉතුරු වෙන්නේ. ඒ නිසා නිසක භාවයක් වෙනවනම් ඒ නිසක භාවය හිතන්න බුද්ධ බුදුආගම කෙරෙහි තියෙන ශ්‍රද්ධාවේ නිසක භාවය කියන්නේ ඕක තමයි. ධර්මයේ කෙරෙහි ඇති නිසක භාවය කියන්නේ ඕක තමයි. සංඝයා කෙරෙහි ඇති නිසක භාවය කියන්නේ ඕක තමයි. සීලය පිළිබඳ නිසක භාවය ඕක තමයි. ඔය පිටකෙටින් ඇව්වට පිටකෙටින් මොකක්වත් හම්බෙන්නේ නැහැ. නිසා Tamanට ඇති වෙලා තියෙන එන්ගේජ්මන්ට් කරන්න ඕනේ කියන හැඟීමක්ද එහෙම නැත්නම් මේක දාලා ගහලා වෙන විදිහකට කරන්න ඕනේ කියන හැඟීමක්ද කියලා මම කැමති එළියට එක නැයි දැක්කා. ඒක අපි නහසේ මම තමයි ඒක ලිව්වේ. මට ධෛර්යය කියලා ඒ විදිහටම කරගෙන යන්න එයා පුළුවන්කමක් තියෙනවා. උත්සාහවන්ත වෙමින් ඉන්නවා සතිපත් වෙලා කරන වැඩ කටයුතු සතියෙන් කරන්න හැම වෙලෙම උත්සාහයෙන් ඉන්නේ. ඉච්ඡිත තමයි. ඒක තමයි අනිකාට අනිත්‍යටත් අත් එක බෙදා ගන්න තියෙන දේ. මේකේ සැක භාවයේ තියෙන තාකල් අය මේක අයට වෙනවා. ඒ කියන්නේ ණයක් ණයක් වෙනවා. එන්නේ විශ්වාස භාවයේ පහළ වෙනවා නම් අපිට තේරෙයි මෙතෙක් කල් අපිට මේ වගේ ඉස්තර අල්ලලා යන අත්දැකීමක් තිබුණේ දැන් තියෙනවා. ඒත් මේක අත්දැකීම් අධිකම තියෙන නිසා අපි නැවත නැවත කරන්නේ. සක්කුසු. ඡන්දත් ජනීති වායමති විරියං ආරබති චිත්තප්පක් ගන්නාති පදහති කියලා මේ කුසල ඡන්දයක් ආවොත් එයා වෑයම් කරනවා ජීවන රටාව සකස් කරගන්න. ඒකට කියනවා සම්මා ආජීවය කියලා. ඊට පස්සේ භාවනා කරනවා. නැවත නැවතත් ඒකගෙන හිටියත්, ඇවිද්දත් මොන දේ කරත් අත්දැකීම ලබන්න කිරුවට පස්සේ තමයි ප්‍රධාන වීර්යයක් එනවා. මම මෙච්චර කල් කොහොමදද හිත හේතුවේ දැන් නම් ගොනුවක් තියෙනවා. දැන් ඒක එල්ලයක් තියෙනවා. ඒකට කියනවා ඒ කුසල ඡන්දෙට පස්සේ පහළ වෙන චෛතසිකේ තුන අදිමොක්ඛ චෛතසිකේ කියලා තිසක බවක් එනවා. මේ කාගෙන්වත් අහන්න දෙයක් නැහැ. මේක තවත් අහන්න දෙයක් නැහැ. කියලා නිසක බවක්. අපේ මේ කන බත් ඉරවන්නේම මේ සැකේටම. උදේ ඉඳලා හැන්ද වෙනකම් බයයි සැකෙන් ජීවත් වෙනවා. නිසක භාවයට පස්සේ තියෙන උච්චරම කණ්ඩ ඕනේ නෑ. උච්චම නරන්න ඕනේ නෑ. මේ නිසක භාවයේ කුසල ඡන්දේ අධිමුඛ චෛසිකයෙන් පෙරදක්ම කියලා කියනවා. තමගේ ජීවිතේ ඉස්සරහ පේන්න මෙන්න මේකයි කරන්න ඕනේ කියලා දැනෙන්න පටන් ගන්නවා. ඒක තමයි අපි මැරෙන්න ඉස්සර අත්දැක ගන්න ඕනේ. ඉතින් ඒක අනුගෙන් එහුවට මම නැවතත් කියනවා ප්‍රශ්නයක් නැහැ. ඒකට කවුරු මොනවා කිව්වත් වැඩක් නැහැ. Tamange හිත තියෙන ආත්ම ශක්තිය භාවනාවෙන් වැඩෙනවනම් ඒක තේරෙන Tamanටමයි. ඒකයි කවුරු කිව්වත් නැගත් Tamanටමයි තේරෙන්නේ. අන්න ඒකත් ඒ රචනෙට දාන්න පුළුවන් නම් එහෙනම් අහන්න දෙයක්වත් නැහැ. වචනේ තේ ටික දාන්න තරම් අපිට කලීලියක් කියනවනම් භාවනාවේ ප්‍රශ්න අහන්න දෙයක් නැහැ. අපි ධර්ම සාකච්ඡා කරන්න ඕනේ. ඉතින් ආපු නැති සැක තියන අයට ධෛර්යය ඇති කිරීම සඳහා. තෙරුවන් සරණයි අතිගෞරවනීය ස්වාමීන් වහන්සේ ඊයේ සක්මනේදී දෙපය තුල සතිය රඳවා ගැනීමට අධිරන් කෙලෙමි. වැලි මත දෙපා තබමින් සක්මන් කරන විට වැලිවල ගොරෝසු බව, කෙත බව මෙනෙහි කෙලෙමි. ඔසවනවා, යවනවා, තබනවා ලෙස තබනවා ලෙසද එහි මුල මැද අග ලෙස දකිමින් පියවරෙන් පියවර සක්මනේදී ගුවන් නියමයේ ගගනය තලයේ ගුවන් යානයක් පාලනය කර අයුරු සංජානනය විය. මනසේ පාලනයේ මත දෙපා ක්‍රියාකර්ත්‍ය සිදුවන ආකාරයේ චිත්‍රපටයක රූපරාමු හසුරන ආකාරයට මෙනෙහිවන්නට විය. ඔසවනවා මුල මැද අග මේ කාලය තුල චිත්තක්ෂණ කෝටි ගණනක් ඇතිව නැතුව යන හැටිද රූප වේදනා සංඥා සංකාරයන් පංචස්කන්ධය සෑම ෂණයකම ඇතිව නැතිව යන ආකාරයද මෙනෙහි කෙලෙමි. උත්පාද තිති බංග ලෙස නාම රූප ක්‍රියාකාරීත්වයන් මුළු සක්මන තුලම ක්‍රියාකාරී වන ආකාරය මෙනෙහි කෙලෙමි. වැලි මත දෙපතුල් ඝර්ෂණයේදී වැලිවල ගොරෝසු බව, තෙත බව, දෙපතුල් වල සියුම් බව තුල රූප වේදනා සංඥා සංකාර විඥාන යන පංචස්කන්ධයේ ක්‍රියාකාරීත්වය මෙනෙහි කිරීමට උත්සාහ කෙලිමි. සක්මණෙන් පසු පරයන්කේදී ආනාපානයේ මූල කර්මස්ථාන ලෙස මෙනෙහි කිරීමට අධිරන් කරගෙන පූර්වකෘත්‍ය සිදු කිරීමට පටන් ගතිමි. බුදුගුණ සීකරත්ම මගේ සිතේ ක්‍රියාකාරීත්වය නතර වූ ආදයි මට අමතකය. දැස් කියවි ලා අඳුරකින් මා වෙලා ගති. මිනිස් 10ක් 15ක් වන එසේ සිටිද්දී මා නිදින් නිතින් නිදි නැති බව සිහිවි ආනාපානය මෙනෙහි කිරීමට පටන් ගතිමි. නමුත් මට ආනාපානය වැටහුණේ නැත. ක්ෂණයකින් මට මහත් අපහසුාවක් දැනිනි. මගේ ලය තුල ඉලයට තද තදවන්නට විය. මට මහත් අපහසුතාවක් දැනෙන්නට විය. මුළු ශරීරයම උණුසුම් විය. තදින් දාඩිය දමන බවද හුස්ම ගැනීමට වෙහෙස කර බවද තදින් දැනුනි. මම වෙරදරමින් හුස්ම ගැනීමේ මහා සත්‍යනක යෙදුනි. යෙදුනේමි. වේදනාවෙන් මා දඟලන ආකාරය හොඳින් බලා සිටියෙමි. මම භාවනාව යෙදෙන බව මට සිහිපත් වුනි. මහත් වෑයමකින් නැවතත් ආනාපානය සිහිපත් වුනි. ආනාපානය සිහිපත් සත්න හුස්ම ගැනීමේ අපහසුව ඉලට තදීම අතුරුදහන් විය. මට සිහි කල්පනාව ඇති විය. උගුර මුල දිව දෙපස තද වී තිබුණි. මම නැවතත් ආනාපානය මෙනෙහි කරන්නට නමුත් මුළු පරයන්කයම තුලම ආනාපානය පැහැදිලිව දැනගන්න ලැබුණි. මගේ සිත පාළු අඳුරකින් වැසී ඇති බවත් කලින් පැද වේදනා අඩුව යන සැටිත් නිරීක්ෂණය කරමින් සිටින විට පරයන්ක අවසන් බව අවට සිදු වූ කලබලකාරී බවින් තේරුම්ගෙන දැස්සර වටපිට බැලීමි. මෙයට පෙරද මෙවැනි අත්දැකීම් වාර කීපයක් ඇති වී මා භාවනාව අතහැර වෛද්‍යවරයෙක් කරා යාමට සිටින විට ඔබ වහන්සේට එම ගැටළු ඉදිරිපත් කිරීමෙන් පසු මගේ බිය තුරන් විය. ගෞරවනීය ස්වාමින් වහන්සේ මේත දින දෙකකට පෙර ඉතා හොඳින් ආනාපාන නිරීක්ෂණය කරමින් කොඳුබට පෙළ අත්තක්සියේ ඇදී ඇදී ඉහළට ගොස් මොලේ සියුම් ශෛල ක්‍රියාකාරී විද්‍යුත් ධාරා මොලේ දිසාර ගමන් කළ ආකාරයත් පසුව සුසුම්නාව දිගට ඇදී පැවති බව නිහෙමින් දුන්නත් ක්‍රමකමේ නැවි පහතට ගමන් කරමින් ඉස පහළටම පහත්ත ටික වේලාවක් තිබී නැවත දුන්න ක්‍රියාත්මකව ඉහළට ගොස් සිටීමත් ටික වේලාවකින් නැවත පහළට ගමන් කිරීමත් මෙසේ වාර කිහිපයක් සිදුවීම වාර්තා කළේ මාය. මේ අතරතුර වරින් වර ආනාපානය මෙනෙහි කරමින් වේගවත් හුස්ම ගන්නාම ගන්නා මට මතගත්තා මට මතකයේ. මෙසේ මතකයේ සිටින මතක් වන විට සතුටක් දැනෙන ආනාපානය සමග ඊතා පාළු මූසල මතක් වන විට බියහා ජුගුප්සා ජනක හැඟීම් ඇතිවන ඇතිවන ආනාපාන පිළිබඳ ඔබ වහන්සේගේ උපදෙස් පතමි. ඔබ වහන්සේගේ නිරෝගී බව වර්ධනය වී දීර්ඝාස ලැබ නිවෙන්න දැනසේවා. තමන්ට එන දෙයට එන දෙයටලා හිටියොත් මේ හිත සම වේලාවක 100%ක්ම බ්‍රහ්මසපයත් කරන් දෙනවා. අන්තිමට අපාදුකම් දෙනවා. එයාට ඕනේ නම් ඕන දෙයක් දෙන්න. මේ ශරීරයේ තියෙන්න පුළුවන් නැති වෙනවා. ඒක නිසා මේ වෙලාවෙදී මේ එන දේ ඉවර වෙනකන් ඉන්න බලන්න. මුන්න තරම් බයක් ඇති වෙලා ශරීරයේ දෙඩ රෝග වෙනවා කිව්වත් ඉවර වෙන පුදුම සාන්තියකින් පුදුම නිෂ්කලංක භාවයකින්. ඒ පුදුම නිෂ්කලංක භාවය ඉවර වෙන්නේ ආයෙලෙදකින්. ඔය දෙන්න එකිනෙකට ප්‍රත්‍යুৎපන්නයි. ඉතින් අපි දෙද වෙනකොට බෙහෙත් වෙනකන් කරන්න හදනවා. එතකොට අපිට මේ සෝව වෙනකොට ඉබේ සෝව වෙනකොට තියෙන හැපේ කවදාකවත් දැනෙන්නේ නැහැ. මේක ඉතින් භාවනාදී ළඟ ළඟ වෙන්නේ. මේ ඉඳපුවාන් තද්ද බල සුඛයක් ඇවිලා ඒත් එක්කම තද බල දුකක් එනවා. මේ දක්ෂයා වෙන්නේ මේ දෙකම හරහා දිගට කරන කෙනා. යම් වෙලාවක සුඛේ විරච තැනක අහනන්නත් ඉතින් පොත් කියන්නේ ඒක. අප්පා අනිකට කියලා දෙන්නා මේ සුඛය උපදින හැටි කියන්න කියලා. ඊට පස්සේ ආය භාවනකොට දුකකින් කෙලවර. දුකෙන් ඉවරෙච්ච එක නා කියනවා භාවනා කළ පිස්සු ඇදෙනවා. ඕක කරන්න එපා. එක්කෙනෙකුටවත් ඔබ දිගට කරගෙන යන්න බැරි නිසා මේ අතරමැද පොත් කියන්නේ යන්නේ අදහස් උමාරු කරන්න හදන්නේ අනුන්ට කියලා දෙන්නේ. ඉතින් බුදුජානනාංශ කියන්නේ නිවන් දකින්න ඕනේ නම් ඔය කොයි දවනිකාව තිබ්බත් දිගට යන්න. සතතාභ්‍යාසය කරන්න. ඒ කියන කෙනා නිවන් දකින්න. ඒකට සාමාන්‍ය කෙනෙක් ඉවසන් ගන්න නිවන් දකින්න. අපිට වෙලා තියෙන්නේ අපි මේකට හොඳයි මේකට නරකයි කියලා එක එකදී නිකන් gadulක් තිබ්බා වගේ කුවහන අතර වෙනවා. නැත්තම් පල්ලමක් හම්බෙච්චලා වගේ කඩාගෙන යනවා. මේ දෙකම හුතු මානසික ක්‍රියාකාරකම්. මනෝබුද්ධංගම මනෝසෙට්ට මනෝමය ක්‍රියාකාරකම් කියලා තේරුම් ගත්තට පස්සේ අපි මෙතෙක් කල කොච්චර ඉස්සාට බැඳගෙන ඇඬුවද කොච්චර සතුටට පාටි දැම්මද මේ ඔක්කොම අපිම කිචි කවාගෙන hina වෙනවා වගේ වැඩ. ඒ නිසා මේ වගේ චක්‍ර රාශියක් ගන්නරින්ද ඊයර්පස්සේ විශ්වවිද්‍යාල උගන්වන්න බැරි තරම් දෙයක් මේ භාවනා පරියන්කේදී අත්දකින්නවා. ඒක දෙන්නෙකුට බෙදා ගන්නත් බෑ. ඒ වගේම කායික කොපි කරලා ගන්නත් බෑ. අත්දැකීමයි තියෙන්නේ. ඒ නිසා මේවා වැඩි වෙන්න වැඩි වෙන්න භවනා තලසුණකම් වැඩි වෙනවා. භවනා ශේෂ්ත්‍රේ තමයි විශේෂ ශේෂ්ත්‍ර වැඩි වෙනවා. ඒ නිසා එන පෞෂත්වයක් ඕනේ. ඔය මොන જાතියක් ආවත් මොන ලෙඩක් ආවත් සුවයක් තියෙනවා පිටිපස්සේ. මොන සුවයක් ආවත් යහපත් ලෙඩක් තියෙනවා. ඉතින් ඔය දෙකේ නොටි ඉසාලක වදගෙන අඬනකොට තමයි දොස්තරට ලාභ. දොස්තර නෝලා කැමති නෑ. ඔවා කියනවා. ඒගොල්ලෝ කියන්නේ ලෙඩක් ඇච්චා පොලිමට එන්න කියලා. බෝ එනදි පොඩිමේ ඉඳගන් ගන්න දොස්තරලා බෙහෙත් ලෙඩරු වීන්න එපා. එක් එක්කත් මැරෙන්නේ නැති බෙද්දු නෑ කවුරක්වත්. හැම වෙලාවෙම මැරෙනවා. ඒ හේතු හරියට අපිට උපදෙස් දෙන දුන්නාට මොකද? ඒගොල්ලන්ගේ පැත්ත බලනකොට ඒගොල්ලන්ටත් ලෙඩ. උත්තරන තරහ වෙන්න එපා. එහෙම කිව්වටම. ඒ හැටි. මේ භාවනා කරන මනුස්සය මොනම දෙයකටත් මයින් කරන්නේ බලනවා මේක හරහා යන්න. ඒ ආස්වාද ප්‍රසආසයේ මුළු මැදක බලනවා වගේ. මේ මතුවෙන ඊළඟට අඹරවගෙන එන වේදනාවේ මුලමඳාක බැලුවොත් අවසානයේ මැදදී දැවෙන අපහාණයට දුකට සාපේක්ෂව ඒහා සමාන සැපයක් ලැබෙන කිවරචිවා. ඒක විඳින්න දෙන්නේ නැහැ අපි බෙහෙත් කරන්නේ. බෙහෙත් නොකර හිටියොත් ඒ ස්වභාවිකින සෝය දුමාකාර විදි ආහාර කුච්චති කරන කර්මන්නේ කරන හේතු ප්‍රබෝධවත් කරන. බෙහෙත් ටිකක් දෙන්නේ නැහැ. ඒ නිසා ඇඟට යන්න දෙන්න. මේ මදි ඔය වගේ නෙවෙයි ජීවිතේ දැහැ ගන්න සුළු කෙස් වලින් අල්ලලා වතුර තද කරගෙන ඉන්නවා වගේ එහෙම නැත්නම් කුකුරුන් ගිනි කුකුරුන් ගිනි කන්දක් උතුර විසි කරා වගේ එහෙම නැත්නම් මේ පපඩමක් කියලා පෑගුවා වගේ චප්ප වෙන විදිහට මේ ශරීරයට පුදුම විදිහට පේනවා හරහා ගියාට පස්සේ පේනවා මොනවාක්වත් වෙලා නෙවෙයි හිතේ කරන දේ ඊට පස්සේ සැප දෙනවා ඒ ඔක්කක්වත් අපි කියන සැප සම්පත් සුඛෝභෝගී වස්තු වලින් නෙවෙයි හිතෙන් සැප දෙනවා. ඉතින් ඒකට ඒක මුළු ශේෂ්ත්‍රය දැක ගන්න නම් ගොඩක් කල මේ විදිහට මේ විවිධාංගීකරණ වෙන අත්දැකීම් ඇත්තේ ඊගොල්ලට භවනා යනවනේ ඒක විකා සාමූහික කමඨාන් සුත්ත කිරින් ලැබෙන අතවාසිය. කාට හරි වෙනකොට තව කෙනෙකුට තේරෙනවා මටත් මේ වගේ ටිකක් වෙලා තියෙනවා. මං හිතුවේ නෑ භාවනාව කියලා. නමුත් බලන්න යනකොට භාවනාදී අනිවාර්යෙන් මගදී හම්බෙන කරමග ලකුණු නැත්තම් මගපස්සේ පස්ස ලකුණු තමයි මේවා කියලා ධර්ම සාකච්ඡාදී සමහරකට ආහාරයක්. තිරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මම අද උදේ පැයක් පමණ සක්මන් භාවනාවේදී පැයක් පමණ පරයන්ක භාවනාවේ යෙදුණෙමි. මම උදෑසන වැලිමලුවේ සක්මන් කරන විට මගේ දෙපතුලට පොළවේ ඇති සීතල ගතිය, රෝස බව තදින් දැනුනි. පාදයේ තබන විට වෙනදා මෙන් විලුඹ ප්‍රදේශයේ මුලින් තබා ඇඟිලි සහිත කොටස පසුව පොළවට ස්පර්ශ වන බව දැනුනි. පාදයේ එසවීමත් සමග කයෙහි ඇතිවන සැහැල්ලු වීමත් සමග ඉදිරියට පැද්දී යන ආකාරයට හොඳින් නිරීක්ෂණය කෙලෙමි. මේ අවස්ථාවේ මගේ සිතට කිසිම වෙන සිතුවිල්ලක් ආවේ නැත. මම මගේ සිත පිළිබඳවද මෙහිදී හොඳ අධ්‍යයනයක් යෙදුනි. එනම් පාදයේ ඔසවන්න සිතන විට තමයි මම පාදයේ ඔසවන්නේ. ගෙන යන්න හිතන විට තමයි ගෙන යන්නේ. පොළොවට තබන්න සිතන විට තමයි තබන්නේ. සක්පන් තිරුවේ අවසානයේ නැවතීමටද ආපසු හැරීමටද ඇතිව සිතුවිල්ල නිසා ඇතිවන සිතුවිල්ල නිසා සිදුවෙන බව මම ගොඩ වේලාවක් අධ්‍යයනය කළෙමි. මෙලෙස පැයකට වැඩි වේලාවක් සක්මන් කිරීමෙන් සක්මන් කිරීමේ යෙදුණු මට පසුව සිරුරට මද විඩා ගතියක්ද දැනුනි. එමෙන්ම පාදයේ පටලැවි සිරුරේ සම්බර බව නැති වී වැටීමට යන ස්වરૂපයක්ද වාර දෙකක් පමණ ඇතිවිය. පසුව මම පරයන්ක භාවනාවට වාඩි වී අය සම්බරව තබාගෙන පැයක් පමණ භාවනා කළෙමි. මෙහිදී විනාඩි 5ක් පමණ යන විට මගේ හුස්ම රැල්ලේ ඊටාම සියුම් බවක් මට දැනෙන්නේ නැතු දැනෙන්නේ නැති ස්වરૂපයක් මට දැනුනි. එහෙත් මම දිගටම නාසිකාග්‍රයේ හුස්ම රැල්ල ස්පර්ශ වන තැනම හිත තබාගෙන ඒ ගැන නිරීක්ෂණය කළෙමි. එම අවස්ථාවේ උදරයේ පිම්බීම හැකිලිම සිදුවන බව හොඳින් දැනේ. මම වරක් ආයාසයෙන් හුස්ම ඉහළට ගත්තද ගත්තිටද මට වෙනදා තරම් හුස්ම ඇල්ලේ සීතල උණුසුම් බව ස්පර්ශව නොවන නොදෙනුනි. මෙන්න කයෙහි කිසිම වෙනත් චලනයක්ද මට නොදෙනුනි. වේදනාවක් මදක්වත් නොදෙනුනි. මගේ සිතට කිසිම සිතුවිල්ලකින්ද බාධාවක් නොපෙනී බව මට තහවුරු විය. මම දිගටම පළමු ආශ්වාස ප්‍රශ්වාස ළමටහන් මෙන් සිත පවත්වා ගිය නමුත් ඒ දැනුනේ නැත. ශරීරයේද සැලවීමක් පහළ දැමීමට සිදුවේ නැත. තව තවත් කයෙහි සැහැල්ලු බවම මට වැටහුණි. අද භාවනාවේදී මා ලැබූ අත්දැකීම් මෙසේ දැක්කී දැක්වීම තුළින් එහි තිබෙන දුර්වලතා මට පැහැදිලි කර දෙන මෙන් ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේ නිදුක් නිරෝගී සුවය ලැබේවා. මේ විදිහට භාවනාවට හිත ගියාට පස්සේ අපි සක්මනට ඔය සක්මනේ චේතනානෝ ක්‍රියා වෙනවා. ඒවා කලින් සැලසුම් කරපු එකක් වගේ වෙනවා කියලා දැනනකොට බාහිර ලෝකේ සියල්ලම අමතක වෙච්ච බව කාටවත් තේරෙන්නේ නැහැ. ඒකට ඒ තරම්ම අරමුණට හිත පිහිටලා තියෙනවා. එතකොට ඒක පිළිබඳව තොරතුරු ඕන තරම් ගන්න පුළුවන්. රුචෙන්ට එනකන් නැගලුවට හම්බ වෙන්නේ නැහැ. නිසා ඉස්සලා අපි කරන්න ඕනේ. මේ බාහිර ලෝකෙන් පුළුවන් තරම් හිතුවට අයින් කරන්න බෑ. යම් වෙලාවක හිත ගියොත් ඒකේ තොරතුරු වහවහ එන වෙලාව කියලා කියන්නේ ලෝකයේ තරම්ම වහවහ අමතක වෙනවා. ඒක තේරෙන්නේ නැහැ. යෝගාවචර තේරෙන්නේ සුත්තමේ ඥාණයෙන් විතරයි. එහෙම නැත්නම් අන්වේ ඥාණයෙන් විතරයි අමතක වෙනවා. ඒ නිසා අපිට මේ අරමුණක් යාලු කරලා තියාගෙන හිටියොත් යම් වෙලාවක යාලු කරගත්ත මූල කර්මස්ථානයේ වශයෙන් තියාගෙන අරමුණ බලන්න පුළුවන් නම් ඒ වෙලාව අම මැරලා හිටියට අමතක වෙන්න ඉඩ තියෙනවා. දරුවට කරදරයක් වුණාට ගෙට කිනි ගත්තට අමතක කරන්න පුළුවන් තරමක් මේ අරමුණේ තියෙන වශීකృత ශක්තිය. ඒක හොඳට පුරුදු කරලා තියෙනවා. නිසා පුරුදු කරලා ජපමන්ත්‍ර පුරුදු කරපේකන මන්ත්‍රේ මතුරලා වැඩ ගන්නවා වගේ මොන කරදරයක් මොන අමලියක් ආවත් ඒ අරමුණට හිත දාලා අරක ඒකෙන් යටපත් කරන්න පුළුවන් ගතිය අපේ හිතේ තියෙන පුදුමාකාර දුර්ලභකම. ඒක දන්නේ හරියට බුදුහාමුදුරු විතරයි. ඉතින් කියනවා නිතරම හිත තියාගෙන ඉන්න අරමුණ තියෙන්නේ. ඒකට ලෝකේ තියෙන අරමුණ වලින් අපි නිදහස් වෙනවා. ඊට පස්සේ ලෝකේ තියෙන අරමුණට දීලා බලන්න දීපු ගමන් මේ අරමුණේ නිදහස් වෙනවා. කදාකවත් දෙක කරන්න බෑ. ඉතින් මේක දැක්කට පස්සේ තේනවා මිනිහ කොච්චර මත් කරව ගන්න පුළුවන්ද කියලා. මිනිහ කොච්චර නතු කර ගන්න පුළුවන්ද කියලා. වාල් කර ගන්න පුළුවන්ද කියලා. බැල තත්ත්වයටපත් කරන්න පුළුවන් කියලා මොකද පේන එකට විස්සක්ම අපි මත් වෙලා නතු වුණාට පස්සේ පිටලෝකේ පේන්නේ. මේ සතිය අන්තිමට ජීවුණාට පස්සේ මට යමක් මේ වෙලාවේ නොපෙනෙන බව නැත්නම් මේ අරමුණේ හිත ඉන්නකොට බාහිර ලෝකෙ මට ශබ්ද ඇහෙන්නේ වෙන ගන්ධ රස නැහැ. මේ පහසේ විතරක් ඉන්න බව බුදුහාරගෙන දැනගනින් මූල ධර්මය. ඒකන අධ්‍යකපන් අරමුණට සමීප වෙන්න වෙන්න ලෝකෙන් ඈත් ලෝකෙට සමීප වෙන්න වෙන්න අරමුණෙන් ඈත් මේක නෑ ඥාන පිටින්වා. මේක නෑ උගත් නුගත් බවක්. මේ දකින්න දකින්න දකින්න පුදුජානසේ අවුරුදු 2006 කට ඉස්සර දේශනා කරපේක දැන් එහෙමම ඔප්පු කරලා පෙන්නනවා. ඔප්පු කරන්නේ Taman තමයි Tamanමයි. අරමුණට හිත ගියා කියලා කියන්නේ ලෝකෙන් ඈත් වෙනවා. ලෝකෙට හිත ගියයි කියලා කියන අරමුණ හිත ඇතුළේ. මේ දෙක අතර තියෙන්නේ චින්තාමය ඥානයක්, අන්වේ ඥානයක්. ඒකත් තේරුම් ගන්න පුළුවන් මනුස්සයෙක්. සත්‍යස්පන්න දෙයක් මේකට හිත යනවනම් අන්තිමවතකේ. ඒ අන්තිමට කියන මේක හිත අමතක වෙනවා. ඒ නිසා මේක පොල් පිට්ටි පාගනවා වගේ කියලා කියන්නේ මේ පැත්තට පාගනකොට මේ කුඩයක්. මේක පාත් කරනකොට මේ කුඩය. මේ දෙකම දැකලා ක්‍රියාන්න පුළුවන් බුදුහාමුදුරන් විතරයි. අපිට කියපු දේ අනුව එක කොනක් අල්ලතයි. දැන් අර උන්ට හිත ගියා කියන එක. හැබැයි අපිට තේරෙන්නේ ලෝකයම කිච්ච බව. ලෝකෙට හිත ගියා කියලා අපිට කියත හැකි. ඒකට අරමුණමතු කිච්ච බව දන්නේ නැහැ. මේ දෙකම දන්නවනම් ඒක ඉතින් සාකෝචන තාඥානය ගැන ඔකට තමයි. ඒක අත්දකින්නකොට තේරෙනවා එච්චර ඈත තියෙන එකක් නෙවෙයි. අපි හිතනවා මේකට වෙනම මේ බලි තොවිල් යා මේ යාන් හැලි කිවි යාඥා කිරීම අවශ්‍යයි කියලා. ඒක පොඩ්ඩක් ඔබ දිගේ කරගෙන යන්න. කරන ඊට පස්සේ ටෙලිවිෂන් එකේ channel එක මාර්ක් කරනවා වගේ දෙමළ channel එකට දැම්මොත් සිංහල අහන්න බෑ. සිංහල ඇහුවොත් දෙමළ අහන්න බෑ. එච්චරයි මේ ටෙලිවිෂන් එකේ මේ කියන්නේ ඒ වගේම තමයි මේ channels ටික අල්ලගන්න. ඒක අපි මේ වද දෙන කරදර කරන තණ්හාමාන දිට්ඨිය අල්ලන channel එකේ දුවන්නේ. එච්චරයි දන්නේ අපි. හැබැයි මේකේ ගොඩාක් channels තියෙනවා. වෙන එකට දාන්න බෑ රස නැහැ කියලා වෙලා. මේ තණ්හාමාන දිච්ච උපේන channel එක හරි රසවත්, හරි සිද්ධි බහුලයි. ඔය උඩ බල බල ඉන්න පුළුවන්. හැබැයි සංසාරයකට පව් කෙරේ. ඒ වෙනකොට channel එක මාරු කරන තමයි බුදුහාමුදුරු ලෝකෙනේ පහළ වෙන්නේ. පහළලා කියනවා මිනිස්සු පංචවෝකාර භවයක් තියෙන්නේ. ඔය තමයි අල්ලාගෙන තියෙන එක කෙලෙස් නම්. විකල්පයක් හොයාගල්ලා, මැරෙන්න ඉස්සල්ලා, ලෙඩ වෙන්න ඉස්සල්ලා, වයසට යන්න ඉස්සල්ලා, ඒකලා ඒක හේම භූමියක් කරගෙන ජීවත් වෙනවා නම් ඒ මනුස්සයා අනික් කට්ටිය තියෙනකොට කක්ක කරලා ගා ගන්න නිසා කක්ක කරලා ගා ගන්න නැතු වෙයි. කක්ක කරන්නේ වැසි කිලයක. ගා ගන්න අනිකට කක්ක කරලා ගා ගන්න ගාලගෙන මේ කක්ක ගඳයි කියලා. ගඳයි තමයි ගාගත්තේ. ඉතින් ඒ නිසා මේ channel එක මාරු කරන්න ඉගෙන ගන්න. ඕන වෙලාවට මාරු ඒ ටික වෙලා කන ළඟ ඉන්න එක තමයි මාරු කරන්නත් පුළුවන්. මාරු කරු කරලා දෙන්න පුළුවන්. <laughs> ඒක කරලා තියෙනවා මේ විද්‍යාත්මකව කරලා තිනවා ඉස්සා තමන්ගේ කෙලින් ඉන්න බව දැනගන්නේ උගේ අක්ෂි කුහරේ අට තියෙන වැලි කැට දෙක තුනකින් ඒක හැම වෙලාවෙම පල්ලෙහාට වෙලා තියෙනවා ඒ නිසා ඒ අනුව තමයි ඌ කෙලින් පීනන්නේ මේක සැක කරපු විද්‍යාඥයෙක් ඉස්සා හැවහලන වෙලාවක වීදුරු කූඩුවක ඉඳලා වැලි නැති තැනක තියලා තියෙනවා ඒතකොට දැන් අපච්චලේ වැලියට නැහැ වැලියට ළඹේ තමයි ඌ ගත කරන්නේ ඒ වගේම තව ඉස්සෙත් දාලා තියෙනවා හැව හැරුවට පස්සේ යකඩ කුඩුවට. ඊට පස්සේ දාගෙන තියෙන යටට වැලියටක් කරන යකඩ කොට. යකඩ කෑල්ල. කන්න කෑල්ල පැත්තේ තිබ්බම හිත යතර පිනනවා. කන්න කෑල්ල කුඩාතර තිබ්බම හිත යට යතර පිනනවා. ඒක කාන්දන් කෑල්ලට දැන් සම්බන්ධයේ තියෙන වැලිකටේ තියෙන ගුරුත්වාකර්ෂණය නෙවෙයි. යකඩ කෑල්ලක් දාගත්තට පස්සේ ඉතින් අපිට ඕන එකට වයර් මාරු කරත හැකි. මේ භාවනා කරලා ගත්තට පස්සේ. ඉතින් මේ වයර් මාරු කරගන්න බැරි එකක් වයර් මාරු වලට අහු වෙනවා. වයර් මාරු කියලා දන්න එක අනික් කට්ටියකත් වයර් මාරු කර කර රජ වෙනවා. ඉන්ද්‍රන්සිම රජ වෙන්න කියන්නේ නැතුව කිව්වා. මේ මනුස්ස ජීවිතේ channel 6ක් තියෙනවා. නැත්නම් අඩු ගානේ 5ක් තියෙනවා. තමන්ට නරක එකක් පේනවා නම් අනිත් channel එකට දාගන්න. ඒ අනුරාධපුර පැත්තේ කොළොන්නර පැත්තේ මිනිස්සු ගෝයන් කපු කාලෙට ඉතින් කෙලිම වී ගෝණි තමයි ගණන් කරන්නේ. කරවල කිලෝ දෙකට දීගෝණියක්. එහෙම ගණන් කරලා දීගෝණියක් දෙයක් දීලා මේ රේඩියෝ එක කරන් ගියා. ඊළ ඕන් කරලා බලනකොට දෙමළ සින්දුවක් ලියන. ඉතින් ඔක්කොම වල බැනලු ඕ දෙමළ රේඩියෝ එකක් ගෙනත් දීලා තියෙනවා. ඔක ගිහින් වල සිංහල රේඩියෝ එකක් කියලා. අරමචය කඩේට ගිහිල්ලා කිව්වලු මුදලාලි බලන්න කරපු වැඩේ මම අපි හැමදාම ගන්න දිනු කරන මිනිස්සුනේ මට මම සිංහල රේඩියෝ එකක් දෙන්න තිබ්බනේ. මුදලාලි දැනගත්තා මේක මම ඩයිටෝ කිව්වා IC විකින්ලා ඔය ඔක්කොම ගිහිල්ලා දෙමළ රේඩියෝ විතරයි තියෙන්නේ කිව්වා. ඊළඟට තව ගෝණි පාකක් වී දුන්නොත් අංගල තියාගෙන ඉන්න සිංගල් රේඩි එකක් තියෙනවා දෙන්නම් කියලා ඇට්ලොඩ් කියලා channel එක මාරු කරලා වී ගෝණි පාකේ අරගෙන අරක දුන්නා. ඌ දන්නේ මේ එකම රේඩියෝ එක තමයි සිංහල දෙමළ ඉංග්‍රීසි ඔක්කොම වැඩ කරන්නේ. සංඝයා සේවයයි උදේ ඔක්කොම වැඩ කරන්නේ ඕකේ බව දන්නේ නැහැ. ඌ හිතාන තින්නේ රේඩියෝ එකේ තියෙන එක channel එකයි. අමනියෝ කියන්නේ පුතඥයෝ කියලා කියන්නේ අන්ධ පුතඥයෝ කියලා කියන්නේ එච්චරමයි දන්නේ. ඌ ඒක පැත්තෙන් මැරෙනවා. ඌ දන්නේ නැහැ ඒ වෙලාවේ channel එක මාරු කරනවා. ජන්නික වාරු කරන එක අම්බයක්. දැන් නඩර මේ අන්තරේ ගොඩක් පුදුමාකාර හේතු සම්පති සහිත දෙයක් මනුස්ස ලෝකයේ ඇයි මේ ඉසాత බඳගෙන නරකම කතා කර කර අඬා අඬා අනුගේ නරක අහ අහ අනුගේ නරක බෙද බෙදා ඉන්නේ පොඩ්ඩක් channel එක මාරු කරගන්න. භාවනා කරනකොට වයර් මාරු වෙනවා තමයි. පිස්සු වෙනවා කියන්නේ ඒකටම තමයි. ඉතින් භාවනා කරන්න එපා පරණ පුරුදු දෙවන channel එක මහන්න ඕන අහගෙන ඉන්න. වහන මැදයන්ට ආවම ඉඳපුවාන් ටක් ගාලා ඔක ඉංග්‍රීසි channel එකට යනවා. ඉඳපුවාන් සිංහල channel එකට. ඉතින් මේගොල්ලෝ ඉසాత බැනකට වටනවා. අඬනවා. අපරාධ ගෙදරින් එනකොට ගෙනා දෙමළ රේඩියෝ එකක්. අනකොට ගෙනියන්න වෙන්නේ සිංහල රේඩියෝ එක. මේ channel මාරු කරන එක තමයි බුදු දහම ආදරකට ගියා වෙන්නේ. ඉතින් මේ වගේ මේක දිකට කරන්න. හැබැයි ලොකු ආත්ම ශක්තියක් ඕන. කාටත් එක කිවිසුම් ගහන්න එපා. අනිවාර්යයෙන්ම Tamanට හැකියාවල් වැඩි වෙනවා. ඉතින් හැකියාවල් වැඩි වෙන්න වැඩි වෙන්න සැකසහිත කරනට සැක වැඩි වෙනවා. වීරවන්තයාට ජයග්‍රහණය වෙන්නේ. කොච්චර විකල්ප තිබුණත් මට ඕන දෙයට මම දාගන්න එක නෙවෙයි. ගොඩ දෙනකොට දෙක තුනක් ආවම හසුව ගන්න බෑ. මොකද අපි අර එක ට්‍රක් එකේ ගිහිල්ලා එහෙම නැත්නම් එකම රුචිවර්ෂකමේ ගිහිල්ලා ඇබ්බැහි වෙලා තියෙනවා. රත් එකේ වැටලා තියෙනවා. භාවනා කරන්න පුළුවන් සම්පූර්ණ අලුත් කරලා ඕන පාරකට යන්න පුළුවන් තැනකට දෙනවා. ඒක කෙරෙනකන් ඉවසන්න බෑ අපට. ඒ හැකියාවල් ටික පෙන්නලා දෙනකන් ඉවසන්න බෑ. ඒක නිසා කියන ඉවසාගෙන කරගෙන යන්න ඒකට ඕනම දෙයකට පාස්කම් ටික සුසුසුකම් ටික ක්‍රමසාවිදි නිර්මාණශීලීත්වයේ ප්‍රගතිශීලීත්වයේ ඕන දෙයක් ඉස්සරහට එන්න පුළුවන්. ගරු ස්වාමීන් වහන්සේ ආසහට අනුත් සක්මන් භාවනාවක් පරයන්ක භාවනාවක් කරමි. වම දකුණ ලෙස මෙනෙහි කරමින් සක්මන් භාවනාවට ආරම්භ කර විනාඩි 30ක් පමණ ගත වීමට වැල්ලේ මෘදු බවත් යටිපතුලේ දැඩි බවත් ඉතා හොඳින් දැනේ. එවිට යටිපතුලේ සහ වැලිමලුවේ ස්පර්ශය දෙස දීර්ඝ වේලාවක් නොකඩී සිත අලවා තබාගත හැකිය. සමහර විටක විනාඩි 10ක් වන කාලයක් ඔසවනවා තබනවා ලෙස පෙනෙන්න පටන් ගනී. ඉන්පසු පර්යංගකට හිඳගෙන මම දැන් මෙතන ලෙස මෙනෙහි කරන විට විනාඩි 3-4කින් නානාපාරට නොගසින්න හිත තැම්පත් වේ. ශරීරයේ හෝ පිටත හඳුනාගත නොහැකි තැනක හුස්ම ඉහළ පහළ නොවන බව නිරීක්ෂණය කළ හැකිය. සතිය තවදුරටත් තීව්‍ර කර ඒ දෙස බලාගෙන සිටින විට කය ඉතා සැහැල්ලු බවට පත්වේ. ඉඳහිට එකිනෙකට සම්බන්ධ නැති සිතුවිලි දිගේ සිත ගමන් කරයි. ඒ බවද අදා ඒ බව දැනගත හැකි වන්නේ නැවත ඉක්මනින් හා අනායාසයෙන් හිත මූල කර්මස්ථානට පැමිණි විටය. මේ ආකාරයට විනාඩි 45ක් පමණ ගතවන විට පාදවල නොයෙකුත් ආකාරයේ වේදනා මතුවෙන්න පටන් ගනී. පාද දෙස සතිය තීව්‍ර කර බලාගෙන සිටින විට වේදනාව යන්තමින් මතුවෙන විටම එම ස්ථානයට සිත යොමු කළ විට එය සමනය වේ. පාදවල ස්ථාන කිහිපයකම එකවර වේදනාව මතුවන විට මෙම ක්‍රම මෙම ක්‍රමයේ භාවිතා කළ නොහැකි වුවත් එවිට වේදනාව යනු සහ ඒකකයක් නොව කොටස් වලින් සැදුණු සංතතියක් බවත් ඒ එක් එක් කොටස සමග වෙන වෙනම කටයුතු කළ හැකි බවට හොඳින් වැටහේ. වේදනාව සමග කටයුතු කරන අතර වේදනාව සමග කටයුතු කරන අතර වාරයේම මූල කර්මස්ථානයට හිත යොමු කළ හැක. එවිට එය ඊටා හොඳින් දැర్శණය වේ. ඉන්පසු මුළු පාදයේ පුරාම වාගේ එකවර වේදනාවක් ඇති වේ. මෙම සියලු වේදනා දෙස යම් තරමකට ද්වේෂයෙන් තොරව බලා සිටිය හැක. මෙසේ විනාඩි 10ක් පමණ ගත වන විට ඒ දරාගැනීමේ ශක්තිය හීන වී සතිය නොකඩෙන ලෙස ඉරියව්ව මාරු කරමි. එම ඉරියව්වේද මම දැන් මෙතන ලෙස ශරීරයේ හිත පවත්වා ගත හැකිය. මූල කර්මස්ථානයේ මූල කර්මස්ථානයේද ආදී වේදනා පහවගේ පසු නැවත ඉරියව්ව පරයන්කයට ගෙන එමි. එවිට ඊට ආකාරයටම කය නැවත තැන්පත් වී විනාඩි 15ක පමණ ගත කළ හැකිය. ඊට අත්දැකීම පිළිබඳව ඔබ වහන්සේගේ මඟ පෙන්වීම নমස්කාර පූර්වකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට මේ භවයේම අති උතුම් නිර්වාණ සම්පත්තියේ සාක්ෂාත් වේවා. මේක නාගෙත් අහන්න තියෙන්නේ මේක කරගෙන යන්න ඉස්සරහට යන්න ඒ ඡන්දේ කුසල ඡන්දේ පහළ වෙලා තියෙනවද නැත්නම් මේ ප්‍රශ්නේ අහන්නේ ඒ පිළිබඳ සැකයකින්ද මම හා කිව්වත් බෑ කිව්වත් ඉස්සරහට යන තමන්තුටම මේ කරබැදීමේ ආසාව පහළ වෙලා තියෙනවද කියලා කට උත්තර දෙන්න කැමතියි. අවසර දෙන්නන්ස කරගෙන යන්න උත්සාහයෙන් පහළ වෙලා තියෙනවා. ඒකත් පුළුවන් තරම් වාක්‍ය රචනෙට දාන්න මම මේ ලිව්වට ස්වාමීන් අහන්න ගියාට මට මේක ඉස්සරහට කරන්න ඉස්සරහට වගේ කවුරුත් දැන පිටිපස්සෙන් කරපක් කරපක් කියන්නේ නැතුව ලදරද වෙලාවේ මේක කරගන්න ඕනේ කියන මේ කුසල ඡන්දේ ඉන්නේ නැතුව කාටක සම්මා වාචා හදන්න බෑ. කාටක සම්මා කම්මන්ත හදන්නත් බෑ. කාටක සම්මා ආජීව හදන්නත් බෑ. ඉස්ලාම මේ කරබැලීමේ නැවත කිරීමේ ආශාව මත වෙන. ඒතකොට දැනගන්න මේ කතා කර කර මේ වැඩේ කරන්න බෑ. කටවහන්න ඕනේ. මේ নানা ආකාර කර්මාන්ත කර කර මේක කරන්න බෑ. අවශ්‍ය ටිකට නැතර කරන්න. මේ හැම ජීවන රටාවකටම මේක කරන්න බෑ. තමගේ ජීවන රටාවට එන්න ඕනේ. මේ කුසච්ඡන්දෙත් තමයි සම්මා වාචා සම්මා කම්ම සම්මා ජීව හැදෙන්නේ. එහෙම නැතුව අපි මෙතෙක් කල හදපු ටිකක් ඇති. නමුත් ඒක ආත්ම විශ්වාසයෙන් ආපු කන්නේ. ඒක බයට ඇති වෙච්ච එකක්. අමෝලික සත්‍යයෙන් ආපු එකක්. මේ කුසල ඡන්දයෙන් ආය සද්ධාාවක් ඇති ශ්‍රද්ධාවේ මේරිම තමයි කුසල ඡන්දය කියන්නේ. මේ කුසල ඡන්දෙන් ආය ශ්‍රද්ධාවක් ඇති කරනවා මම මේ මෙද මේ කතා කරන වචන ටිකක් තව අඩුවෙන් කතා කරලා මට ජීවත් වෙන්න බැරිද? මෙච්චරම දේවල් වල ව්‍යාපෘත නිවි පුළුවන් තරම් වෙන භාවනාවට කටු යොදා ගන්න බැරිද? මේ වගේ අනුංගතා කරන, මේ වගේ අනුන්ට කරදර කරන ජීවන රටාවකින් අයින් වෙලා පුළුවන් තරම් යහපත් ජීවන රටාවකට එන්න බැරිද කියලා එතකොට එන මේ ශ්‍රද්ධාව ප්‍රඥාගෝචර ශ්‍රද්ධාවක් එන්නේ. නිසා මේ කුසල ඡන්දේ පහළ වෙච්ච මනුස්සයාට ජීවිතේ මහවල් දේ කරන්න බෑ කියලා දෙයක් ඉන්නේ නැහැ. භවනායෙන් ඒක ඇති කරලා දෙනවා. ඇති කරලා දුන්නාට පස්සේ ආ ඒ අනුව හැඩ ගැහෙන්න ඕනේ. වාචා කම්මන්ත ආජීව කියන තුන නැවත නැවත සලකා බලලා පුළුවන් තරම් අත්‍යවශ්‍ය දේ විතරක් ඒ නිසා ෆිල්ටර් කරලා ගන්න ඕනේ. එහෙම නැත්නම් පෙරහංකඩ ගින් පෙරලා ගන්නවා වගේ නරක දේවල් දෙන්න එපා භවනාට. ඒවා සීලයට බාර දීලා සීලෙන් අයින් කරා. භවනෙන් අයින් කරන්න බෑ. ඒ බරපතල දේවල් සීඩින් අයින් කරන්න නැතුව භාවනාවෙන් අයින් කරන්න කියන්න වෙන්නේ. ඒක අයින් කරන්ද කුසල ඡන්දේ පහළ වෙනවා. භාවනාවට පස්සේ තේරෙනවා තමයි මෙතෙක්කල් සමාජශීලීව කරගෙන ගිය හැම වැඩක්ම ආයාසින් උපයගත්ත දේවල් නමුත් ඒවට දැන් ටටා කියන්නේ වෙනවා. මේ හිතේ මේ ටයිම් කරන්න වෙනවා. ඒක එතකොට පුරුෂ ධම්ම සාර්ථි ගුණේ පුදුජානස ක්‍රියාත්මක කරනවා. බුදුහාමරගේ තියෙනවා দমনය කළ හැකි පුරුෂයන් দমনය කිරීමේ ශ්‍රේෂ්ඨ ගතිය. ඒකට තමයි අපවීම තමන්ගේ තියෙන වේවිලා යෙදිලා ගත කිරීමෙන් නෝ කුසල ඡන්දේ තමයි. ඒක හරියට කුඹලගේ අතරහ වෙච්ච මැටි පිට වගේ කියන ඕන පැත්තකට අඹන්න. ඒ පුද්ගලයා ධර්ම වෙන්නේ ඕන පැත්තකට අඹන්න පුළුවන්. එතෙන් නිකන් බුදුහමෝ අත තියන්නෙත් නැහැ. පණ තියුණත්, පණ නැති වුණත් එතෙන් නිකන් ඌ ඔලොමලේ අඥාන නැත්නම් අන්ධ පුතක් කියන්නේ. ඉතින් ආවට පස්සේ කල්යාණ පුතක් යන සීක භූමියට ඉඳ ලබනවා. සිසයි කුසලචන් ක්‍රමයේ අවසාන තීන්දු කරන සාධකය. ඒක තමයි අපි මේ අපි උපයාගත්ත දේ මේ සාසනයේ නාමයෙන් ඒක වැඩි වෙන විදිහට තමයි කටයුතු කරන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව සක්මන අදිෂ්ඨාන කොට ආරම්භ වෙමි. පාදයට ලන්පැදුරේ තලු ගොරෝසු ගතිය බලවත් බලමින් වම දකුණ වශයෙන් පාද තබමින් සක්මන් කෙලෙමි. මෙසේ කරගෙන යද්දී ටික වේලාවකින් වම දකුණ වශයෙන් මෙනෙහි කිරීම මගේ හැරී ගියේ. දැන් සක්මන ඇවිදීමක් පමණ පමණ තමන් ඉපාදයේ පතුලට කිඳ රැඳී ඇත. පිටක මම මෙනෙහි වම මෙනෙහි කළද අභයත්තේ දකුණ බව දැනුනි. ලනුපැදුරේ ගොරෝසු බව පාදයක නොදැනේ. විටක ලනුපැදුරේ පාද තබන බවක් නැත. දිගින් දිගටම මෙසේ සක්මන් කරද්දී හිතවිලි කීපයක් ඇතිවද ඒවා කවර දේවල් පිළිබඳවද සිහියට නැගුණේ නැත. සිතවිල්ල ඇතිවීමත් සමග ඒ බව වැටහි පාදයට සිත යොමු විය. මේ වන විට සිත පාදයෙන් ඉවත් වී නිදහසේ ඉදිරියට යාමක් පමණක් සිදු විය. මෙවිට සිත පිළිබඳ විමසා බැලීමේදී හැඟීමකින් තොරව සිත ලහුකදර ඔස්සේ ඉදිරියට යාමත් ගමන් කිරීමත් ඒ ආකාරම සිදුවන බවත් හැඟුණි. නිදහසේ සිත අද්දුට වෙමි. බොහෝ තදින් පාදවල වේදනාව විඳින බව මට පාද ඇතිවත් ශබ්ද වලින් බාධා වීමක්ද ඇති නොවිය. මේ අත්දැකීම තුළ ඇති වූ ශාන්ත බව හා නිදහස් බවට පත් වූ එකම අවස්ථාවමයයි. ඔබ වහන්සේගේ උපදෙස් පරිදි සක්මන් භාවනාවෙන් ලැබූ අපූර්ව අත්දැකීම මෙයයි. මේකත් වැඩිය හොඳයි කිම් පායලා තුනන වැල්ලේ සක්මන් කරාන ඔය වගේ තුන් ගුණයක් ලාභයි. තුන් ගුණයක් පිට වැඩිය ආනිසංස ජනකයි කිම් බණින විදියක් නෑ කතා දිගටලා මොකද වැස්සනේ. නිකන් කොච්චර වැඩි පොලවක් තිබ්බත් මේ උගව දෙනෙක් මේ බුබ්බඩ කමන කම්මැලි කමට සමත් විශේෂක දාගෙන ඊවල් ඇතුලේ වෙලා ඉන්නවා. ඒ නිසා පුළුවන් තරම් බලන්න මේකට වැඩි හුඟක් දියුණු අත්දැකීමක් එකසිත විවෘත අත්දැකීමක් වෙන වැඩි පොලොක්කෙම විදින්න පුළුවන් නම් ඒකට ඔයිට පරි තමයි තේරෙයි මේ වැඩි වෙලා යන ඉස්සල මේ අත්දැකීම ළමයි සමා ලඟ වෙන්න පුළුවන් නමුත් මේ වර්ෂාව තමයි අපට ඒකට කරදර කරන්නේ නැතිව හැම වෙලාවෙකම පරිසක්මනට බහිඳ කියන එක තමයි නිකන් දල උපදේශයක් විදිහට දෙන්න පුළුවන්. තෙරුවන් සරණයි ගරු ස්වාමින් වහන්සේ පර්යංගකට වාඩි වී ආනාපාන සතිය වඩන විට නබෝ වේලාවකින් ආසත් ප්‍රස්වාස සංසිඳේ. මම දැන් මෙතන මෙනෙහි කරමින් සිටින සමහර වෙලාවට සිතුවිලි ගලා යන අතර එකපාරටම ඉෂ කඩාගෙන වැටෙනවා අද්දුටු වෙමි. මේ ෂණයකින් සාමාන්‍ය තත්ත්වයටපත් වේ. මුලදී නිදිමතට හිසට කඩාගෙන වැටෙනවායි සිතුණත් ඊයේ මේ කිහිපවරක් එකම පරයන්කේදී අත්දැකීමට මේ ගැස්සීමක් පවන මිස නිදිමතක් නොවන බව තේරුම් ගතිමි. මම නිවැරදිදයි නිවැරදියයි සිතමි. ඔබ වහන්සේගේ අදහස් අගය කරමි. ඔබ වහන්සේට දීර්ඝාස වේවා. ඒකයි ගැස්සුණාට පස්සේ හිත අරමුණට එනවනම් සතිය පිහිටනවනම් මේක ඉස්සරහට විනෝදාංශයක් වෙනවා. සතිය පිහිට ගන්න බැරුව කලකොල වුණොත් එහෙම ආන අභිනන්ද සැක නිදිමත පවා එන්නේ ඉඳී තියෙන නිසා හැම වෙලාවෙම මේක වෙන්න තියෙන තා. ඉවරෙච්ච ගමන් අවදි වෙන්න බලන්න. මේ කැඩිච්ච හිත, කලබිච්ච හිත, කැසිච්ච හිත ඉන්නේ අරමුණට නම් සතියට නම් දිගටම කරගෙන ගියාට පස්සේ යන්න යන්න ඒ අවශ්‍ය විශ්වාසය Tamanට පහළ වෙන බව සාතික කළා කියන්නේ. සක්මන් භාවනාව අද දින සක්මනේදීද ඊතා ඉක්මනින් සමාධියටපත් වෙමි. පර්යංකේදී නුදුටු මල්වැල් දෙකක් දැස් ඉදිරිපිට ගමන් කරේ. ඇස්වැසීමේ සීමාවන් ගැනද උපදෙස් පතමි. වම් පාය තැබීම සහ දකුණු පාය ගිලිහීම අතර ඔසවන අවකාශය ඉතා සියුම් බව වැටහිනි. ඒත් ලොකු අවබෝධයක් නොවිනි. ඔබ වහන්සේගේ උපදෙස් පරිදි පරියන්කයට ගෙමි. ආස්වාද ප්‍රසවාස ප්‍රකටය. මොනුසුම් බව තිබිනි. විනාඩි 30ක පමණ මූල කර්මස්ථානයේ වැඩිදුර බැහැර නොවි භාවනා කළෙමි. තවත් උපදෙස් දෙනු මැනවි. තව කොටසක් එක තියෙනවා. අලියම පාදයක පමණ පර අලියම මේක පමණ පරිණක භාවනාවේදී මූල කර්මස්ථානයෙන් ළඟ ළඟ වෙන් වෙයි. සිහියෙන් සිතුවිලි හඳුනා සිතුවිල්ලක් ලෙස සිතා එයින් අයින් වෙමි. නැවත මූල කර්මස්ථානට එමි. භාවනාව දියුණු කර ගැනීමට මේ සිතුවිලි වහා හඳුනා ගත යුතුද? කම්පන චංචල හඳුනා ගතිමි. මුළු ශරීරයේම බැල්මක් මෙන් සුමට ලෙස පිම්බිනි. අනිත්‍ය බව සිතා නැවත මූල කර්මස්ථානට පැමිණීමේ මේ භව ගමනට හේතු වන සිතේ මතුවෙන සිතවිලි නැවත නොයන ලෙස මානසිකාර්ය කරන්නේ කෙසේද? වාසිකේ කාරුණික අනුශාසනේ අතමි. නිදුක් නිරෝගී දීර්ඝාස දතුමි. ඒ දවස් හැම බණකදී මතක් කරා එන හිතවිලි වේදනා සද්ද ගැන විහිත් කරදර ගන්න එපා. ඒ වෙනුවට ඌ අස්සින් නැවත මූල කර්මස්ථානට පැමිණීමේ හැකියාව, gedette පැමිණීමේ හැකියාව වැඩි වෙනවා නම් අරවා ඉබේම නැතිලා. ඒ වගේම විතර නෙවෙයි. ඒ හිතවිලි අන්තර්ගතයේ පවා මොන පදනමින් දෙන්නේ කියන බව පස්සේ තේරෙනවා. ඒ නිසා ඉති මොකදා හිතවිලි ගැන වේදනා ගැන හිත කරදර ගන්න එපා. ඒ වෙනුවට ඌ අස්සින් ආනාපානෙ බැදීමේ හැකියාව බලන්න කියන එක තමයි මේ කියන්න දෙන්නේ. ඒක තමයි මේ මේ කනාර විතරක් කියන එකක් නෙවෙයි. ඒ කොච්චර කිව්වත් අපේ පුරුද්ද මේ ජරාවත ගාලමයි. මේ කෙලෙස් එනවා ගැන දිගපු නැතුව දිගපල්ල ඇතුව හොයන. ඔයලෙවල ආපරාදේ ගාලා. ඒ වෙනකොට දීලා තියෙන මේ සුද්ධ අරමුණ නොලැබුණත් බැරි වුණත් පුළුවන් තරම් ඇසුරු කරන්න බලන එක තමයි අපි මේ කමට අසුද්ධ කිරීමෙන් කරන්නේ. ඉස්සරේ අහලා තියෙනවා ධක්මක් කරනකොට ඇත්ත අරින ප්‍රමාණය වහන ප්‍රමාණය මේ සාමාන්‍ය විදිනකොට තියෙන විදිහට ඇත්ත ඒක අරගෙන යන්න. ඒක ආයේ මේ අනින්ද කිරණ දෙයක් ඇත්තේ නෑ. ලක්ෂණ දියක් වහන්න උපදෙස් දීලා නෑ. කරගෙන ගියාම ආයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම අද පෙරමෙන්න මූල කර්මස්ථානයේ වූ ආනාපාන සතිය ආරම්භ වෙමි. දිගින් දිගට නැවි නගමින් ගිය ආස්වාද ප්‍රස්වාස ක්‍රමානුකූලව සංවේදී වෙමින් නහයේ මුලට මුලම රැඳුනි. දැන් ඒ ඊටාම කුඩාය. දැනෙන නොදැන තරම්ය. බොහෝ වේලා කරමුනේ සිට පවති. හිත පිට හිත පිට ගියත් වහාම අරමුණට ගැනීමට හැකිය. සිත ව්‍යාකූල නැත. සංසුන්‍ය. නමුත් කුසල් කුතුවිලි කීපයක් අවවාදමෙන් හිතට නැගුණි. තවදුරටත් මට උපදෙස් ලැබේවා. ඔබ වහන්සේට තුනුරුවන් සරණයි. හිතවිලි වල නම් කිසිම කුසලයක් නැහැ. හිතවිලි සියල්ලම අකුසල් තමයි. ඔයගොල්ලෝ කොච්චර තෝරලා බේලා ගන්න ගියත් අසුචි කොච්චර මිරිකලා වැළුවත් මැනික් නැහැ. අසුචි කියන්නේ අසුචි. ඒ නිසා බලන්න ඔක්කොම කරන්න හදන්නේ මේ මේ අරමුණ පිළිමදින ගතියට විහිළු කරනවා. උපණ්ඩණය කරනවා. උපහාසයට ලක් කරනවා. ඊට පස්සේ අපි ඒකේ තෝරන්න හදන මැණික් තියෙනවා. යාර අසුචිය මිනික මිනික බලනවා වගේ මැණික් තියෙනවා. ඒ නිසා මොනම දෙයකට පයින් කරන්න එපා. පුළුවන් වෙලාවේ මුලින්ම කරන්න තියෙන්නේ මූල කර්මස්ථානේ හදාගෙන අරසාව අරගෙන ඒකට නැවත ඉන්න පුළුවන් සාධකම දිනු කරගත්තට පස්සේ නම් ඔය හිතවිලි අපට අඬුවෙන් අල්ලලා ගන්න පුළුවන්. ආටින් අල්ලන්නේ නැතුව අඬුවෙන් අල්ලලා ගන්න අඬුව තමයි සතිය වෙන්නේ. ඒ නිසා හිතවිලි වල තියෙන ඉම්පව බලන්න ගියොත් කදාකත් ඒ යෝගාචර කායපසනාට හිත වැටෙන්නේ නැහැ. ඒ භාවනා කරන එකට හිතවිලි වාස මම දැක්කා කඳුගොඩ ඒ ස්වාමීන් වහන්සේ ලියලව තියෙනවා. කතා කිරීම සහ හිතවිලි භාවනාවට වදයි. ඇත්ත නැත්ත විසම. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම දැන් මෙතන යනුවෙන් භාවනාව ආරම්භ කෙලෙමි. ටික වේලාවකට පසු ආස්වාද ප්‍රස්වාස වෙන වෙන්න හඳුනාගත හැකි විය. ආස්වාද දිග බවත් ප්‍රස්වාස කෙටි බවත් දැනුනි. මෙසේ බොහෝ වේලාවක් සිටීමේදී ආස්වාදයත් කෙටි ක්‍රමයෙන් සංසිඳන බව දැනුනි. එසේ සංසිඳී බොහෝ වේලාවක් සිටීදී ඒත් මම ඒවායින් ඉවත් කර ආනාප ඉවත් කර ආනාපානයේ සිටීමේ උත්සාහ දරුවෙමි. ඒ සාර්ථක විය. පසු ලොකු දිමියකු දකුණු අත දිගේ උඩට යනවා දැයිනි. මගේ භාවනාවට බාධා කරන්න සිදුවන දෙයක් ඇයි සිතා ගණන් නොගෙන සිටීමි. පසුව බෙල්ල දිගේ යන දැනුනි. මට ඉබේටම අතින් පිස දැමුනි. එහෙත් එවැනි සතෙකු සිටියේ නැත. නැවත නැවත අත දිගේ එම සතා උඩ යනවා දැනුනි. මා ගණන් නොගෙන සිටීමි. උෂ්ම සංස්කෘතිය පවතින අවස්ථාවේදී දෙපා පොළවට බරව තිබූ අතර කලව මත පිහිටි අත් දෙක නැතුවාසේ දැනිනි. මම එසේම සිටියේදී ක්‍රමක්‍රමයෙන් ආශ්වාස ප්‍රශ්වාසය දැනුනි. පසුව ඉබේම දැස විවෘත විය. දැය එකමාරක් පමණ භාවනාව යෙදී සිටි බව ඉදිරියේ ඔරලෝසුවෙන් දැනගතිමි. මෙම සිදුවීම භාවනාවේ දියුණුවක්ද කාර්මිකව මේවා පහදා දෙන ලෙස ගෞරව පූර්වක ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. සිඹියෙක් හිටියනම් මම ආසයි සිඹියගෙන් අහලා බලන්න මේ භාවනා කරන කෙනෙක්ගේ බෙල්ල ගියා කියලා මට තේරෙනවා. හිටපු නැති නිසා ඌවගේ සාක්කියට ගන්න විදියක් නැහැ. නැත්තම් උගත් වෙලාවට අපි මේ ගත්තු ගැන කතා කරන විදියට කතා කරනකොට ඒ කුඹියේ කියන පෙර දානකොට ඌට මොකද වෙන්නේ කියලා හිතනවා කියලා බලන්න. බුල්ඩෝසරයක් අපේ උඩින් ගියොත් මොකද වෙන්නේ? එහෙම නැත්තම් පාර තරන ස්ටීමර් එකක් අපේ උඩින් ගියොත් මොකද වෙන්නේ? ඒක අපි මේ භාවනාවේ පෙළ දැම්ම උඩ මොකද වෙන්නේ කියලා බැලුවොත් ඒකා ගෙදර ගිහිල්ලා තිත්ත ගුණවරුෙන් පයින් වෙන්නේ මේ යෝගාවචරෝ කියලා මොහ මහ ලොකුවට නමක් දාගෙන දිනෝ බලාපන් මට කරපු දෙය කියලා. මම මේක දවසක් අපි ලොකු සාක්ෂින වෙලාවේදී බුදුදාන්සේ මායිදෙන විතරයි හිටියේ කාමරේට මීයක් පැන. ඉතින් මං කිව්වා ස්වාමීන් වහන්සේට දැන් මේ මීයා කාමරේට ලොකු දා නිදරගිට ගියොත් එහෙම හරි කරදරයි ඉන්නෙත් එහෙම තමයි. මම මේක එළියට යවනකන් ස්වාමීන් වහන්සේට මේ දොර වහුවට තියෙන්නේ නැහැ. ඒක අරගෙන නිකන්. ඉතින් ලොකු සාන්තේ යහපැත්තට දැන් දොර අල්ලගෙන ඉන්නේ. මීයා ගිහිල්ලා මෙයාගේ මේ දොරේ එහා පැත්තට ඉංගිලා දැන් ওই ඇටකට මෙතන යවන්න ඕන. ඕම කරලා මම මීයට ගහපුවාම වලිගෙට වැදී. වලිගෙ ඉදිමින් ආවා මම දැක්කා. දැකලා ඉවරලා කොහොමද එළියට දැම්මට පස්සේ මං කව ස්වාමීන් වහන්සේ කොහොමද ගියේ ඉතින් උදාසි මට කියනවා ඉතර ගිහිල්ලා කියලි යෝගාවතරේ ගැව්වේ කියලා කියයි. ඉතින් කොස්සක් කරන අපි උට ගහනකොට කවදාකවත් මේ මිනිහෙක් මියෙකුට ගහනවා මොකට මේ පාරක් කන්න පුළුවන් දෙ කෙනෙක් හිතෙන්නේ නැහැ. අපි ඒක පියන කොට හරි මේ කරනකොට හොඳ වෙලාවට මෙතන ඉඳලා නෑ දෙපිය. නිමේකෙම හිටියානම් ඔබේ තියෙන හයක් අණු වලට මොකද වෙන්නේ කියලා හිතලා. ඉතින් ලහන ඈ මේක ඉඳලා නෑ ඒකයි ප්‍රශ්නේ. කියනනම් මට ඕක උත්තර දෙන්න පිහියෙන් අහන්න දීප මාසින ඔබට මොකද උනේ? <laughs> ඒ නිසා දැන් අපි අහන භාවනා දිනුලට නැති කියලා. දැන් ගිනි අහනන මොනවා හයිද අපේ? උඹලට මේ මනුස්සාත්මයක් ලැබිලා මේ බණත් භාවනාත් කරන ගමන් උඹලා මේ අපිත් එක්ක කටයුතු කරන්නේ අපි වගේ මේ සුකුමාර જાතියකට ඉඳ තියලාද? මතුරු වාත ගහලා එහෙම කරලා අදිනකොට ඇඹරෙනවනේ. ඕ ගෙදර ගිහිල්ලා කියන මරපන් ඒත් අඹරන්නේ අයියා පමාව කියලා කියනවා. දරුවට කමන්නේ නැහැ. අඩුවන්නේ වයිෆ්ට අඳුර ගන්න තියෙන්නේ බෑ මේ ඇවිල්ලිවල මේ විදිය මොකද්ද කියලා මේක නැත් අහලා වයිෆ් ඉල බලනවා ඉතින් අඳුර අඳුර ගන්න බෑ කියලා ඒ ගහතරම මේ සත්තු ධර්මයේ ඉන්නේ නැති එක භාවනා දිශිත වෙන දෙයක් ඒ සත්තු වෙනවා වගේ පේනවා ඔය සතෙක් ආපු වෙලාවක ඒ අපි අපි වැඩ කරන හැටි දිහා බලනකොට අපි ඒක අපිට කවුරු හරි අසාධාරණයක් වෙච්ච එකක් අපි මානව අයිතිවාසිකම් ඉල්ලන හැටි අපි සත්තුන් කෙරේ ක්‍රියාත්මක කරන වෙලාවේදී අපේ තියෙන ඒ පුදුමාකාර වෙනසක් තියෙන ඌ මේ වෙලාවේ ආයුතු නැ ඌ මරන්න මටයි තියෙනවා කියලා අපි ක්‍රියාත්මක වෙන්නේ. ඊට ඊට පස්සේ පුළුවන් නම් ඒ කූඹිය යන වෙලාවේදී ඌටයි මටයි දෙන්නටමයි එකම අයිතිවාසිකම තියෙන්නේ කියලා දිහා බලනින්ද ඌ පුදුමාකාර විදිහට ඇඟ දිගේ හැමතැනම ගිහිල්ලා මිනින්දෝරියක් මනින්න වගේමයි. හරියට මේ ඇඳුම් ගෑවිලා තියෙන තැන අයින දිගේම ඇඳුමට කොට වෙන්නේ නැහැ. මේක දිගේම මන මන මන මන යනවා. මම බලන්නේ ඒක දවසක් කොහොපුටෙක් කැට සම්පූර්ණයෙන්ම කාලා යනකම්. අය කූඹියක් ගිහලා කන ඇතුලට ගිහලා කම්බලේට ගන්න. මොන විදිහෙමත් ඉන්න බෑ. සාමාන්‍ය ඇතුලට යන්න බෑ උට. ගිහිල්ලා එන්න විදියක් නැහැ. ඌවරට එහෙම මෙහෙම කර කර ඇතුලට ගිහලා තට්ටු කරනවා. ඒ මුළු ලෝකෙම සංගීත ලෝකයක්. මොනම දෙයක් කල්පනා වෙන්නේ බණ භාවනා සතිය ආනපාන මොකක්වත් නැහැ. ඌ එතනින් ඇතුළට ගිය ගමන්ම විශාල බයක් එනවා. දැන් මේක කොහොම හරි අයින් කරන්න ඕනේ. කරබනේ හිතියොත් මේක දන්න කූඹිය කය යකෙක්වත් මකරෙක්වත් නෙවෙයි. යකෙක් මකරෙක් කොහේදී? ඒකට සංවේදී වෙච්ච මනසට දැන් මේ කූඹියක් නැතුව මේ වුණා නම් කූඹි කාරණ කොහොමද කියලා හිතන්නේ. මේකට ලෑස්තිලා යන්න භාවනා කරන්න කරන පුදුම සංවේදී වෙන්න ගන්න. ඒකට ස්ටෙතොස්කෝප් තියන්න ඕනේ නැහැ. ආයෙ වෙන මැෂින් එකක් තියන්න තමයි තේරෙනවා මේ සතියේදී වැඩ කරන්න ඇති. මේ අහවල් තැන අහවල් දේ මේක වෙලා තියෙනවා. අපි ඒක දන්නේ නැහැ. මොකද සතියේදී අඳුනගන්නේ නැහැ. ශරීරේ මොකද්ද කියලා දන්නේ නැතිකම නිසා අපිට මේ යන්ත්‍රෝපකරණ ඕන වෙලා තියෙනවා. ඒක නැත්තම් තේරෙන හොඳට මේ පිට වැඩි වෙලාද, දෙම වැඩි වෙලාද, වාතය වැඩි වෙලාද කියලා තමන්ට තේරෙන්නේ නැත්තම් මොකද මොන જાතිවලකම් කරත් හරියන්නේ තමයි තේරිච්ච දවසේ තමයි නිදිසන් පෙන්න පටන් ඒක නිසා තව ඉස්සරහට මේ වගේ විලෝපන විකෘති කොච්චරද එන්න පුළුවන් ඒත් මේ ශරීර වේදිකාවේ මිසක් ඔක මොකක්වත් වෙන්නේ තව ඉදිරියට යන්න ශක්තිය උසල ඡන්දේ පාර කරගන්න එක තමයි කරන්නේ. නිර්වන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාවේදී කය සිත පිහිටුවා මම දැන් මෙතන යන කර්මස්ථානය මෙනෙහි කෙලිමි. මගේ සිත මෙම කර්මස්ථානයේම දිගටම පිහිටයි. සිතුවිලි ආනමුත් ඒවා වැඩි වැඩිවත්ම එන්න ඇර නිරීක්ෂණය කෙලිමි. දිගට දිගටම සමහරක් වෙලාවට පැමිණි අල මම සිතුවිල්ලක් වශයෙන් මෙනෙහි කරමි. මම මුල් කර්මස්ථානයම මෙනෙහි කෙලිමි. ඒ භාගයක් පමණ භාවනාවේ මෙනෙහි කරන විට මගේ සිත හෘදේ වස්තුවේ දකුණු පැත්තේ තැන්පත් වුණි. දකුණු කර්ණිකාවේ කියායි මට සිතුනේ. ඒත් මම මූලික කර්මස්ථානයම මෙනෙහි කෙලිමි. මුල්දීම හද ගැස්ම යන්තමට දැනුන නමුත් ටිකේ ටිකෙන් ටිකම නිශ්චල ගතියක් දැනුනි. මට නිින්ද ගිය බවට වරින් වර මගේ කයේ ගැස්සි. නිින්ද ගිය බවට වරින් වර මගේ කයේ ගැස්සීම සාක්ෂාත් වූයෙමි. මාගේ භාවනාව ගැන ඔබ වහන්සේගේ ගෙන් ගෞරවයෙන් අවවාදන් වාසනා පතමි. ඔබ වහන්සේ තුනුවන් තුනුවන්ගේම ආශිර්වාදය ලැබේවා. මේ විදිහට විස්තර වැඩියෙන් දකින්නට තමයි බයත් ඇති වෙන්නේ. කරබැලීමේ ආසාවත් තමයි කියන්නේ කියන එක තමයි මට අහන්න තියෙන මේ ඩීප් එක කරන්න. මොකද ඉතින් මේ කරගෙන යනකොට මේක තවදුරටත් මේක ඉදිරියට කරගෙන යන්න හිතනවද නැත්නම් බය හිතනවද? බය හිතනවනම් ඒකට පිළියම් කරන්න. ජය වේවා. අපි කියන ජය වේවා. එච්චරයි. ඒ තමයි මේ වැඩේ කරගෙන යන්න ඕනේ. රැකෙන්නේ රැකෙන්නේ වෙන්නේ මේ වාගේ අනේ. සමායින මම සක්මන් භාවනාව දකුණු කකුල බිම තබන විට දකුණ තියත් වම් කකුල තබන විට වම කියත් මෙනෙහි කළෙමි. පැයෙහි අවසාන භාගයේ මගේ කයෙහි විවිධ ප්‍රදේශ වරින් වර පරණක බානාදී වගේම ශනිකව ගැස්සුණෙමි. ඇහි අවසාන මිනිත්තු 5දී පමණ මගේ වම් කකුලේ දන හිස්සෙන් පිටපැත්තට නෙරා ඇති බවක් මට දැනුනි. කොරෙක් වගේ ඇවිද්දෙමි. එසේ වූ නමුදු මම දකුණ වම කර්මස්ථානයේ දිගින් දිගටම මෙනෙහි කළෙමි. අරංකේදීට වඩා සිත කර්මස්ථානයෙන් පිටත පැන්නේය. සිතවිලි දෙස බලාගෙන සිටීම කළ නොහැකි කරුණකි. මට හැඟුන නිසා සිතවිල්ලක් කියා මෙනෙහි කළෙමි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අවදියෙන් සක්මන් කරන විටත් සක්මන් කරන විටත් ශරීරයේ ගැස්සෙන්නේ මන්දයි මට කරුණාවෙන් පහදා දෙන්න මැනවි. මට විටක බිමට වැටේ දෝයි කියා සිතවිලි ආවෙමි. ඔබ වහන්සේට තුන් වර්ගයේම ආශිර්වාද ලැබේවා. සක්මන් කරනකොට විතරනේ කොයි වෙලාවෙත් ඔක දෙනනේ ශරීරය දිහා බලන්නේ නෙවෙයි සක්මන් කරන අල්ලපු මිනිහාගේ පැත්ත බලන්නේ. එතකොට තේරෙනවා. ගමනක් යනකොට හැම වෙලාවෙම අර විඤ්ඤා මේ විඤ්ඤා කරන දේවල් බල බල යනකොට තමන්ගේ කය ඒවා පේනවා. සක්මන් කරනකොට මේකම බලන යනකොට පේනවා. ඒක අපුදුම අමාරුයි එක් කකුලකින් අනිත් කකුලට මාරු වෙනවා. ඉතින් බලපු නිසා පේනවා කියන මූල ධර්ම කියනවා. බැලුවේ නැත්තම් පේන්නේ නැහැ. අපිට මොකක්වත් වෙනව පේන්නේ නැහැ. ඒ නිසා නැවත නැවත මේක බලන්න. බලනකොට බලනකොට මේකේ නොගැලපෙන ගති. ඒකට yaadෙන්නේ නැති ගති ගොඩාක් තියෙනවා. ඒක තමයි මේ අනිත්‍ය දුක්ඛ අනාත්මය කියලා කියන්නේ. ඒක තමයි පේන්නන්න පටන් ගන්නවා. දිගට කරගෙන යන්න ඕනේ මේක තව හිතට වදින තාක්. සමහර අවසාන ලිඛිත ප්‍රශ්නය ගෞරවනීය ස්වාමීන් වහන්සේ පෙරදින රාත්‍රියේදී ඔබ වහන්සේ විසින් දේශනා කරන තියදුණු ධර්ම දේශනාවට සවන් දීමෙන් පසු මෙතෙක් මගේ භාවනා පිළිබඳ පැවති කුතුහලය යම් තාක්ෂුට නිරවුල් කර ගැනීමට හැකියවීම මට විශාල සහනයක් විය. එසේද වුවත් තවදුරටත් සක්මන් භාවනාව සහ පරයන්ක භාවනාව පිළිබඳව මම ඔබ වහන්සේගෙන් දැන ගැනීමට කැමතියි. සක්මන් භාවනාව සක්මන් භාවනාව මා වඩාත් ප්‍රිය කරන භාවනාවයි. සක්මන් භාවනාවේදී බොහෝ අවස්ථාවලදී විනාඩි 20ක් 25ක් පමණ කාල සීමාවකින් පසුව මට ඔබ වහන්සේ පැවසූ පරිදි ඇතුවෙන නිද්‍රාශීලී ගතියත් ඒ නොතකා තවදුරටත් සක්මනේ යෙදෙන විට දෙපා පැටලී වැටෙන්ට යන ස්වභාවයත් ඇතිවන බැවින් සක්මන නවතා දමමි. එසේ නවතා දැමූ විගසම නැවතත් ප්‍රකෝටි තත්ත්වයටපත් වේ. නමුත් නැවතත් සක්මන ආරම්භ විට අවසන් කරන මොහොතේ පැවති සිතත් පැවති සොම්නස්සහගත බව සහ ශරීරයේ පැවති සාහනශීලී බව නැවතත් ඇති නොවේ. ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ පැවසූ පරිදි මේ භාවනාව යහපතක් යහපත් ප්‍රවණතාවයක් බව ඇති බව ලැබීම සතුට කරුණකි. නමුත් මට අවශ්‍ය මෙසේ පැවති සහනශීලී බව දිගටම පවත්වාගෙන යන යන ලෙස සක්මන් භාවනාව කෙසේ කරගෙන යා යුතුදයි පහදා දෙනසේක්වා. පරයන්ක භාවනාව සෑම සක්මන් භාවනාවකම අවසානයේදී පරයන්ක භාවනාවට යාමේදී විනාඩි දෙකක් තුන තුනක් පමණ වැනි සුළු වේලාවක් තුරදී සිත සමාධිගත වේ. එහිදී ඔබ වහන්සේ පැවසූ පරිදි මට හැම විටම විවිධ වූ පැරණි සිදුවීම් සිහිගැන්වේ. මේ හැම සිදුවීමක්ම පැරණි සිදුවීම් බව දැනෙන නමුත් භාවනාවෙන් මිදුණු විට කිසිම දිනක ඒ දැනුණු දේ මොනවාද යන්න සිහියට නොවන අතර මෙසේ භාවනාවේදීම ඉවතට ගියා තියෙන බවද දැනේ. එවිට එම සිදුවීම ඉවත් වී තවත් සිදුවීමක් වශයෙන් සිදුවීම් වැලක්ම සිහිගැන්වේ. පෙර දින රාත්‍රියේ වහන්සේ දේශනා කළ ධර්ම සාකච්ඡාව ඇසීමෙන් පසු එය භාවනාව යහපත් ලක්ෂණයක් බව ඇසීමට ලැබීම සතුට කරුණකි. බැවින් ස්වාමීන් වහන්සේ මට දැන ගැනීමට අවශ්‍ය එසේ සිදුවීම් එමින් යමින් පවතින බව දිගටම දකිමින් සිටීම පමණක්ද මා භාවනා තුළදී කළ යුත්තේ. නොයසේනම් භාවනාවේදී එයින් මිදී හෝ ඉන්හාට ගිය භාවනාවේ වැඩි දියුණුවට මා කුමක් කළ යුතුද? කරුණා පෙරදළුව පහදා දෙන සේක්වා ඔබ වහන්සේට නිවන් සුව පතමි. ඔය ඉස්සෙල්ලේ කියලා තියෙනවා මේ ඇතිවෙච්ච සක්මණ සැපේ දිගට පවත්වන්න කොහොමද කියලා. දෙවෙනි ප්‍රශ්නේ අහලා තියෙනවා මෙයාගේ ඇතිවීම නැතිවීම දෙක තියෙද්දී ඒක දිගට කරගෙන යන එක තියෙන නැත්නම් භාවනාවේ පරිබාහිරව කරන්න තියෙන දේවල්. මොකක්වත් නැහැ. ඔය යන පාර හරි ඔබ විනාශ කරන්න නැතුව යන්න පුළුවන් නම් දිනුව බාධා නැතුව සිද්ධ වෙනවා. මොන්නේ ධාතේ වෙනස් කරත් 60 ගුණක් කරනවා වගේ පෑදීදී බොරදී වැටෙනවා වගේ අනාකූල ප්‍රවාහයේ ආකූල වුණා වගේ අවුල් වෙනවා. ඔක දිගට යනවා. ඒක තමයි කරන්නේ. දැන් අපි විනාඩි 10ක විතර මම ආගේ පටන් ගත්ත දැන් නම් විනාඩි 10ක් පැයක් ගිහිල්ලා තියෙනවා. ඒ නිසා අපිට විනාඩි 50ක වමන කාලයක් තියෙනවා. මේ සක්මන් භාවනා කරන මේ පොඩිදරුවෝගේ ආශය මොනවද දැනගන්න ඒගොල්ලෝ භාවනා කරනවා. ඈ? ඔව් 10යි භාවනා කරන මොනවද පේන්නේ කියලා කියන්න කැමති නැහැ. තියාගෙන ඉන්නවද ඒ තේනකොට? හරියන් සක්මන් කරනකොට මොනවද දැනෙන්නේ? හරියන් කිඳගෙන ඉන්නකොට මොනවද දැනෙන්නේ කියලා පොඩ්ඩක් ආලා ලියගන්න. දෙන්නම ලියාගෙන පොඩ්ඩක් ආකේ පහ පහ විතර වගේ. මෙන්න ආකේ කොච්චර ඉවත් ඊට වැඩි වටනා එක පොඩි දරියෝ වචන අකුරු වාක්‍ය පහක් තියෙනවා. ඔය කියන්නේ එළියනවා නේද? දෙන්නටම පොත් දෙකක් ඕනනම් දෙන්නම්. නාගමෙන්සුලිනව මොකක් කරලියන්නේ බෑ. ඔරුව එක ඕ මොනක තමන්ට වෙච්ච දේ විතරයි. නාගිකත්ටි ආදන්න බෑ. ඔයකට්ටි ආදන්න. hina වෙන මොකද? ගාල්ල ඉන්න දේරම නා කියන ගන්නවා. මම බෑ මම දෙන්නේ කිල්ල දෙන්නේ උන් දෙන කොච්චර පොඩි වයස්කයද මම මම ලකුණු ඔක්කොම ගන්න ඔය දැන් මම බේරන්න ඕනේ ඔය ඔය බැන්නට පස්සේ ඕගොල්ලෝ හෙට ආවේ නැත්නම් එහෙනම් මම ගස්. ඒක මම ඈ? කීර දිවර ඉඳ අපේ කොළම. ඒක එකම එකමාර වුණත් කමන්නේ. හා. පොඩ්ඩක් තියාගෙන එමු නැත්තම් මේ මේ නාගේ ටික දෙයිටම බඩ කරන වට ගහයි. ඔය දෙන්න ඉස්සරහට දිනනවා. <laughs> හොඳයි අපි එහෙනම් මෙතනින් ධර්ම සාකච්ඡාව સમાપ્ત කරනවා.